ඊළඟට අවසන් ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සම සිතුවිල්ලක්ම සිදුවන්නේ සම සිතුවිල්ලකම සිදුවන්නේ ඒ උපාදානයේ කලහොත් භවයේ නිර්මාණය වීමද එනම් නැවත නැවත දුක්ඛිත සසරේ ඉපදී දුක් විඳීමද සිදුවන්නේ මේන් මිදිය හැකිවන්නේ සති සම්පජඤ්ඤයෙන් සිටීමෙන් එනම් විදර්ශනා කිරීමෙන් බොරු කීමෙන් වැළකීමට සම්‍යක් ප්‍රයෝග භාවිතා කළ හැකිද වැඩට නොගිය දවස් මම හිතන්නේ ඒ ප්‍රශ්නේ කොටසයි තියෙන්නේ. දැන් ඔතන අපහු ඒ ප්‍රශ්නේ කියවන්න නෑ ප්‍රශ්නේ කොටසක් නෙමෙයි ඔතන ප්‍රශ්න ගොඩාක් අහලා තියෙන්නේ. දැන් ඔතනදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණේ තමයි මම පෙර දින එකත් කිව්වා අපිට මේ උත්සාහයෙන් උපාදානයන් වළක්වන්නට ਸਰව සම්පූර්ණයෙන් පහසු නැහැ. අපිට උපාදානය අඩු කරගන්නට පුළුවන්. ප්‍රඥාවෙන් කල්පනා කළා. හැබැයි අපිට කොයිම අවස්ථාවකවත් අපි સિદ્ધ කරන කුසල ධර්ම මතු උත්පත්තියට හේතු නොවන ආකාරයට පමුණවන්නට බෑ. ඒක සිද්ධ වෙන්නේ අරහත් මාර්ගඥාණයෙන් පමණයි. ඒතර අපි කරන අකුසල් අඩු කරගන්නට පුළුවන්. උපාදානය අඩු කරගන්නට පුළුවන්. උපාදානය ਸਰව සම්පූර්ණයෙන් නැති කරන්නට පුළුවන් වෙන්නේ අරහත් මාර්ගඥානය. එතකන් ඉතින් අපිට අඩු කරගෙන යනවා හැරෙන්න ਸਰව සම්පූර්ණයෙන් නවත්තන්න බෑ. අත සම්‍යක්ප්‍රයෝග කියලා Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙන දේවල් අක්වන්නට පුළුවන්. සම්‍යක්ප්‍රයෝගයයි කියලා මගේ වැඩේ කරගන්න අපි ආත්ම මූලිකව මොකක් හරි කෛරාටික වැඩක් කළා කියලා ඒ හැම එකක්ම සම්‍යක්ප්‍රයෝගේ වෙන්නේ නැහැ. එතකොට අපේ මනෝභාවය මොකද්ද කියන එක අපි විමසලා බලන්න ඕනේ.